ශික්ෂණ පුස්තකාලය ඇසුරින් එක්දහස් නමසය අනු තුන වසරේ සැප්තැම්බර් මාසේ විසි පස්වන දින ප්‍රචාරය කරන ලද පාරම්පරික ශාන්ති කර්මවල එන ගායනා පිළිබඳව රංජිත් බාලසූරිය මහතා නිෂ්පාදනය කළ ජන සංගීත මූලාශ්‍ර වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. සංගීත මූලාශ්‍ර පාරම්පරික සාංශ කර්මවල එන ගායනා පිළිබඳව අද ජන සංගීත මූලාශ්‍ර ඉදිරිපත් කරන්නේ මොදියන් සේතිසානායක අද ජන සංගීත මූලාශ්‍ර වැඩසටහනින් ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ උඩරට පහතරට සබරගමු යන සම්ප්‍රදායන් තුන හා සම්බන්ධ විවිධ ශාන්ති කර්මවල තියෙන ගීත කිහිපයක් ඒවායේ තියෙන විවිධ නාදමාලා සහ සාහිත්‍යමය ලක්ෂණ කොයි වගේද කියන එක. ශ්‍රී ලංකාවේ උඩරට ප්‍රදේශවල තියෙන ප්‍රධාන ශාන්ති කර්මය තමයි කොහොම අයක් අංකාරී කියන ශාන්ති කර්මය. පහතරට ප්‍රදේශයේ විවිධ යක්තොවිල් තියෙනවා. මේ අතරින් රටයක්ම සම්නියක්ම සූනියම් යාගේ දෙවල් මඩු ගම්මඩු ආදී වශයෙන් විශාල සාන්ති කර්ම සමුදායක් පහතරට එමෙත රුහුණු ප්‍රදේශේ ව්‍යාප්ත වෙලා තියෙනවා. සබරගම් ප්‍රදේශය ගත්තාම සබරගම් ප්‍රදේශෙත් යක්තොවිල් වගේම දේවතොවිලුත් තියෙනවා. කම්මඩු, පහම්මඩු, පූනමඩු, කිරිමඩු, හැල්ලුම්මඩු, මංගලමඩු ආදී වශයෙන් උත් මහසොන් සමයේම කුමාරපෙල්පාලි ආදී වශයෙන් මේ සාන්ති කර්ම විවිධ වෙනවා. මේ ශාන්ති කර්මවල තියෙන විශාල ගීත සාහිත්‍යයක් තියෙනවා. නමුත් වර්තමානයේ බොහෝ දෙනා අතර ප්‍රචලිත වෙලා තියෙන මේ අතරින් ගීත කිහිපයක් පමණයි. ඒවත් බොහෝ විට ප්‍රාථමික මූලාශ්‍රයක් වශයෙන් නෙමෙයි බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ ද්විතීයික මූලාශ්‍රයක් වශයෙන්. අපි මෙහිදී ද්විතීයික මූලාශ්‍රය කියලා කිව්වේ මුල් මුල් ස්වරූපයෙන් අරගෙන ඊට යම් යම් සංගීත භාණ්ඩ යොදලා ඒ මුල් ස්වරූපේ නැත්නම් මුල් නාද නාදමාලාවේ ගති ලක්ෂණය නොමැකෙන ලෙස නැත්නම් නොමැරෙන ලෙස සුසංයෝග කරලා සංගීත ඉදිරිපත් කරන කලාකෘති වලටයි අපි අද ඔබට හඳුනා දෙන්න සූදානම් වන්නේ නැත්නම් අදහස් කරන්නේ මේ ශාන්ති කර්මවල තියෙන විවිධ නාදමාලා තියෙන ගීත කිහිපයක් ඒ වගේ පියවි නාදමාලාවෙන් එහෙම නැත්නම් අදටත් ශාන්ති කර්මවලදී භාවිත කරන නාදමාලාවෙන් අපි මුලින්ම හමු පහතරට ප්‍රදේශයේ තියෙනවා දරුවන් නැති කාන්තාවන් සඳහා කරන ශාන්ති කර්මයක් මේකට කියනවා රටයකුම එහෙම නැත්නම් රිද්දියාගේ කියලා. ඒ රිද්දියාගේ කියන ශාන්ති කර්මයේ කාන්තාවක් එහෙම නැත්නම් රිද්දි බිසවුන් වහන්සේ ස්නානය සඳහා යන්න සූදානම් වෙනවා. එෙහිදී ස්නානයෙන් පසු සාමාන්‍ය කාන්තාවක් වාගේ ස්නානය කරලා නානු ගාලා ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ආදී පැළඳ ගන්නවා. අන්න ඒ අවස්ථාවේ ඇය හිස පීරන අවස්ථාව සාමාන්‍ය කාන්තාවක් හිස පීඩන අවස්ථාවක කරන ඉරියව් ශාන්ති කර්මයේදී කියනවා. අන්න ඒ වෙලාවේදී ගයන කවියක් එහෙම නැත්නම් අපි දැන් ගීතයක් අහලා බලමු කොහොමද මේ ගීතේ නාදමාලාව කියලා. කොටාලිය වාලා ගෙනාවා විද්දිති තව්හිත පීරණ පනාවා දැන් මේ ගීතයේ තියෙන තනුව ඒව එහෙම නැත්නම් ඒ තියෙන තාල ලක්ෂණ සාමාන්‍ය ගම ජීවිතයේ කෙනෙක් වතුර බාල්දියක් වගේ දෙන්න නැත්නම් භාජනයකින් අරගෙන නාන අවස්ථාවකදී කරන සාමාන්‍ය ක්‍රියාදාමය අනුරූපණය කරලා පෙන්වන්න පහසු විදියටයි මේ ගීතය සකස් කරගෙන තියෙන්නේ. දැන් මේ ගීතය ආශ්‍රය කරගෙන කරපු ද්විතීක මූලාශ්‍ර විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැන් මේ ශාන්ති කර්ම වල ඒ වගේම තියෙන දෙයක් තමයි බොහෝ විට තියෙන දෙයක් තමයි බොහෝ දිනක් ඇස නොගැසුණු අංශයක් තමයි ඓතිහාසික කතා ප්‍රවෘත්ති තොවිල්කරුවා කොහොමද ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. බොහෝ දෙනෙක් දන්නේ නැතුණත් ශාන්ති කර්මවල තියෙනවා ඓතිහාසික වටිනාකම. මම මේ ඓතිහාසික වටිනාකම කියලා කියන්නේ ලාංකික ඉතිහාසයේ යම්නම් සිද්ධීන් ඊටාම ප්‍රෞඪ විදිහට ඊටාම තාත්වික විදිහට ඉදිරිපත් කරනවා ගීතයෙන් එහෙම නැත්නම් කවියෙන්, සන්නයෙන්, සැහැල්ලෙන්, ශ්ලෝකෙන්. දැන් ඔබ දන්නවා ඇති විවිධ ශාන්ති කර්මවලදී මේ වගේ ගීත විශාල රාශියක් තියෙනවා. දැන් ගෝටයිම්බර්ගේ සහ ජයසෝන කියන පුජ්‍යලයාගේ යුද්ධයේ ඒ දෙන්න අතරුණු ද්වන්ද සටන පිළිබඳ ඓතිහාසික පොත්පත්වල සඳහන් වෙනවා. මේක සහස්වත් උපකරණය වගේ මහාවංශයටත් ඉස්සරහ ලියවුණු පොත්වලත් ඊට පස්සේ ලියවුණු රසවාහිනිය වගේ වංශ කතාවලත් සඳහන් වෙනවා. මේ මේ ඓතිහාසික සිද්ධිය අපේ තොවිල් පවිල්වල සිද්ධ වෙනවා. දකින්න පුළුවන් ඒක ගීතාත්මකව දැයින හැටි. දැන් මේ ශාන්ති පාතර සම්ප්‍රදාය ශාන්ති කර්මයේදී ගෝඨයිම්බර වැළපිල්ල කියලා කියනවා. එතනදී නළුවා මේ කාන්තාවක් හඬන විදිහට මේ ගීතය ගයමින් ඊටාම දුක්වර විදිහට මේ ගීතේ ඉදිරිපත් කරනවා. අපි දැන් බලමු ගෝඨයිම්බර වැළපිල්ල කොහොමද කියලා. අපි ඊළඟට අහලා බලමු මේ මුල් ස්වරූපයෙන් කියන මේ ගීතය මෙහෙම නැත්නම් මේ කවියම කොහොමද ද්විතීක මූලාශ්‍රයක් විදිහට යම් යම් සංගීත භාණ්ඩ යොදලා සංගීතාත්මක කොහොමද මේ ගීතය අපට ශ්‍රවණය වෙන්නේ කියලා. ඇස නොදැන් දැරිය ඉතිගිනේ දෙවියනි මහිමි උපද වන්න විගතිනි ඒ වගේම තමයි උඩරට සම්ප්‍රදායේ මම ඉස්සෙල්ලා කිව්වා කොහොමනම් කාර්ය කියලා ශාන්ති කර්මයක් තියෙනවා කියලා. මේකේ බොහෝ අවස්ථාවල බොහෝ තැන්වල තියෙනවා ඓතිහාසික සිද්ධීන් ගීතයෙන් විස්තර කරන අවස්ථා. දැන් කෝට්ටේ රාජධානි කාලේ ඉන්පස්සේ සීතාවක රාජධානි කාලේ මේකට එකතු වුණු අංගයක් තමයි ගුරුගේ මාලාව කියන පෙළපාලිය. ඒකෙදි කියවෙනවා කෝට්ටේ 8 වෙනි ධර්මපරාක්‍රම බාහු රජුරුවන්ගේ වංශය ගැන එහෙම නැත්නම් පෙළපත ගැන මේ විදිහ කවි ගොඩාක් කියවෙනවා රාශියක් කියවෙනවා ඒවා කියලා තියෙන්නේ ඉන්දියානු සම්භවයක් ඇති රජ පෙළපතකින් පැවැතෙන ආකාරය දැන් මේක හම්බෙන්නේ අපිට මේ තොරතුරු හම්බෙන්නේ ඉතාමත් කලාතුරකින් ඓතිහාසික ග්‍රන්ථවල මේ වගේ දුර්ලභ සිද්ධීන් අපි එවැනි කවියක් ශ්‍රවණය කරමු ශ්‍රීමත් ශ්‍රී කල්පරති තුමා සම්මද රජගෙන් පෙළ ශාන්ති කර්මවල තියෙනවා යාතිකා සම්න සැහැලි රාශියක් තියෙනවා. මේ වගේ යම් යම් රජ પરම්පරාවල ඓතිහාසික දින් ඊටා මැනවට ප්‍රකාශ කරනවා. දැන් සම්න සැහැලි වල තියෙන ලක්ෂණය තමයි ප්‍රස්තුත පුද්ගලයා හා සම්බන්ධ සියලුම තොරතුරු ඊටාම සුවිශේෂී විදිහට සඳහන් කරන එක. අපි බලමු උඩරට සම්ප්‍රදාය ශාන්ති කර්ම වල තියෙන කීර්ති බණ්ඩාර දෙවියන්ගේ යාතිකාවේදී ඔහු ගැන කියන තොරතුරු කොහොමද යාතිකා ස්වරූපෙන් ඉදිරිපත් කරන්නේ කියලා. ආයි භෝ වේවා ආවඩං ආයි භෝ වේවා කිව්ලේ කදරින් දෙවෙච්ච කීර්ති බණ්ඩාර දෙවිය රාජෝත්තම ආනන් වහන්සේ ඔබ වහන්සේ උතුම් වූ මගවදලින් වරදක් වටි දනගමුවට ගෙනත් දාපු තැනේදී සදසා මුණු ගබඩා ගමක් නස්වත්තාගෙන වැඩ සිටි කාලයේ දේ රජුරුවන් වහන්සේට ගතු සල කරපු තැනේ දේ රජුරුවන් වහන්සේ මෙතනට වෙත් ඔබ වහන්සේගේ මගුල් ගබඩා ගම එල්ලෝතනේදී අරගලින් දමටත් දෙන්න බැරි කීතනේදී අරගලින් දාපු පැයට පය මුක්කාලට යක් වී ගිය සෙනඟ සේනාවට උණුගණියම් දීගෙන රජුරියන් වහන්සේ වැඩමවන මගුල් ඇතා ගල් කරවාගෙන ඉනේ තිබුණු රන් පටිය තෙලඹුවේ බන්ධවාගෙන මත්තට පවතිනට එගොඩ ගල් කට්ටුව මෙගොඩ ගල් කොටුව කරවාගෙන බන්ධනේ මිනි බන්ධනේ අඩංගු කරවාගෙන නරලව නරයන්ට උනගෙන යම් දීගෙන දකුම් අය පඳුරු ඔප්පු කරවාගෙන දැන් ඒ යාතිකාව අහනකොට එහි නාදමාලාවට බෞද්ධ පිරිතේ ආභාසය ලැබලා තියෙන බව මැනවින් පේනවා. දැන් දොරකඩස්ම කියන අවස්ථාවලත් මේ නාදමාලාවට ඊටාම සමීප විදිහට දොරකඩස්ම ගායනා කරනවා. දැන් මේ සම්ප්‍රදාය ආරම්භ වුණේ බණ කතා කලාව එහෙම නැත්නම් ජාතක පොත බොහෝ දෙනාගේ සුඛාස්වාදනය සඳහා ශ්‍රවණය කරනකොට ශ්‍රවණය කිරීම ආරම්භ වුණු කාලේ. එහෙම නැත්නම් ග්‍රන්ථකරණය ඉතාමත් ජනප්‍රිය වෙලා ගිය නැති කාලයක එක් පුජලෙක් කිසියම් කතා ප්‍රවෘත්තියක් බණ කතාවක් හෝ ජාතක පොතේ යම් යම් සිද්ධියක් ගීතස්වරයෙන් ගායනා කරනවා බොහෝ දෙනා ඒ ශ්‍රවණය කරගෙන ඉන්නවා. අන්න ඒ ඒ ස්වරූපයෙන් තමයි මේ යාතිකා වල නාදමාලාව සකස් වෙලා තියෙන්නේ. දැන් මේ තොවිල් පවිල් වල තියෙන මේ ගීතවල සාහිත්‍යමය වටිනාකමක් තියෙනවා වෙනත් ආකාරයකට. එහෙම නැත්නම් තොইল පවිල් වෙන ඇතම් කවි ඒවා අදාළ එහෙම නැත්නම් ඒවා බිහිවුණු යුගයේ සමාජ අවශ්‍යතාව හා සමාජයේ විනිවිද දකින පුද්ගලයන්ගේ නිර්මාණ විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් එහෙම කවි ඕනතරම් සිංහල ශාන්ති කර්ම වල තියෙනවා. ඒක වෙනත් විදිහකට කියනවා නම් මේවා මූලාශ්‍රයක් වශයෙන් සංගීතමය මූලාශ්‍රයක් වශයෙන් වැදගත් වෙනවා වගේම සාහිත්‍යමය මූලාශ්‍රයක් වශයෙන් මේ ගීත වල වටිනාකමක් තියෙනවා. දැන් එවැනි ගීතයක් කිව්වොත් මෙන්න මේ වගේ එකක් කොහොමකංකාරී තියෙනවා මෙන්න මේ වගේ කවියක් හිමයේ තල්කිතුල් ඒ මැද නැද්ද පැලකිතුල් පෑ මැටි ලූ ගෙවල් තිබෙන තැන නොතිබේද දඩපැල් දැන් මේකෙන් කියන්නේ සමාජ අසාධාරණේ එහෙම නැත්නම් ඇති නැති පරතරය ගැමි කවියා දැකපු ආකාරය දැන් මෙහි තියෙනවා ඇති මිනිසුන්ගේ හැටිත් ඇති නැති මිනිසුන්ගේ හැටිත් මේ විදිහට සමාජයේ විවරණ කවි ඕනතරම් සිංහල ශාන්ති කර්ම වල දකින්න තියෙනවා. දැන් ඒ වගේම තමයි දැන් ශාන්ති කර්මයක් හෝ එවැනි කාරණයක් කරනකොට ඒ සඳහා ශ්‍රවණය කරන නරඹන ප්‍රේක්ෂක පිරිස ඒ සඳහා අවධානයෙන් තොරව ඉන්නවනම් ගැමික් කලාකරුවා ඔවුන්ට සදේ උපහා උපහාසයට ලක් කළේ මෙන්න මේ විදිහට. හිමයේ වියත්තුද කවියේ රස නොලත්තුද දිවියෝ වලස්සුද මේකව් නාසන අය මිනිස්සුද කියලා. මේ විදිහට සාහිත්‍යමය පැත්තෙන් ගත්තාම වටිනාකමක් තියෙන කවි අපේ ශාන්ති කර්ම වල තියෙනවා. දැන් මුළු ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වුණු ශාන්ති කර්ම සම්ප්‍රදාය තමයි බලි කියන ශාන්ති කර්මය. මේක මැටි වලින් අඹලා කරන බලි, චිත්‍ර වල ඇඳලා කරන බලිත් විදිහට දකින්න පුළුවන්. මේවා උඩරට බලි, පහතරට බලි, සබරගම් බලි, ඌවේ බලි සහ නුවර කලාවී බලි වශයෙන් සම්ප්‍රදායන් පහක් ලංකාව පුරා विद्यमान වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා රවිචන්ද්‍ර කුදබුද ගුරුසුක්ක සංජාව කීතු යන මේ නවග්‍රහයන් සඳහා කරන මේ බලි ශාන්ති කර්මවලදී විවිධ යකුන් යක්ෂණියන් වෙනුනොත් යම් යම් බලි කරනවා. මේ අතර එකක් තමයි රතිකම් බලිය කියන එක. රතිකම් බලිය කරන්නේ බොහෝ විට තරුණ කාන්තාවන් හෝ පුද්ගලයන්ට ඇතිවෙනා වූ යම් යම් අපල උපද්‍රවයන් දුරු කිරීම සඳහා දැන් අපි අහමු රති කම්බලියේ ගායනයක් කොහොමද ගායනය කරන්න කියලා දෙසවනලාරන් තෝඩු අවතාරා දෙවි විපුලා සීවි මෙකලු කුමාරා රකුසු වන්නුවන් මිනි කිරුලක් දැරුවේ සොඳුරු වන් ලියන් ලැම මුදුනින් දැරුවේ රුදුරුවන් කතුම් සොලසක් පිරිවෙර සිංහල තොවිල් පවිල්වල සියලුම ගායනාත් නැටුනුත් හඳුන්වන්නේ ජන නැටුම් ජන ජන ගීත අංශයලා තමයි සැලකන්නේ. එහෙම සැලකන්නේ බොහෝ විට මම හිතනවා සාමාන්‍ය ජනතාව තුළින් මේවා නිපන් හිතා. මේවා සාමාන්‍ය ජනතාව විසින් පබැන්දත් සාමාන්‍ය ජනතාව විසින් නැටුවත් මේවා තුල තියෙන විදග් ලක්ෂණ තියෙන කවි සම්නසැහැලි නැටුම් තියෙනවා. දැන් ඒ වගේ එකක් තමයි කුවේණියස්න කියන පද්‍ය පන්තිය. කුවේණියස්නති එන්නේ එහෙම නැත්නම් කුවේණියස්න දකින්න අහන්න ලැබෙන්නේ කොහොමයක් අංකාරී. කුවේණියස්න කියන පද්‍ය පන්තිය පහළසින සතවර්ෂයේ ලියවුණු කෘතියක් ආසනෙන් සකස් කරපු ගීත කණ්ඩයක්. පහළසින සතවර්ෂයේ ලියවුණු මේ කුවේණියස්නට තේමා වෙලා තින්නේ විජේ කුවේණි කතා ප්‍රවෘත්තියේදී විශේෂයෙන්ම කුවේණිගේ වැළපිල්ල හා සම්බන්ධ තොරතුරු මේ කෘතිය ලියවිලා තියෙන්නේ සංස්කෘත මිශ්‍ර ගාඩ ශෛලියෙන් තමයි කුවේනස්න කියන කෘතිය ලියවිලා තියෙන්නේ. කොහොම යක්කංකාරදී මේ සාම්ප්‍රදායික ශිල්පීන් ඉතා මනවින් ඒ කෘතිය පරිශීලනය කළ බවත් එහි යම් යම් පද කොටස් අරගෙන නර්තනය සඳහා කුවේනස්න ගීතාත්මකව ගායනා කරනවා අර මුලින් තියෙන කුවේනස්නේ විරිත් ලක්ෂණය වෙනස් කරලා අපි දැන් බලමු කුවේණියස්න කොහොමද මේ ශිල්පීන් විසින් ගායනා කරන්නේ කියලා. ස්වාමී ලංකාව පුරාම බොහෝ ගම්වල දකින්න ලැබෙන තවත් ගෙවල විතර දකින්න පුළුවන් ශාන්ති කර්මයක් තමයි කිරියම්මලාගේ දානේ කියන ශාන්ති කර්මය. මේක වෙනත් ශාන්ති කර්මවල ස්වરૂපයකට වඩා වෙනස් වූ ස්වરૂපයකින් පවත්වන ශාන්ති කර්මයක්. පත්තිනි දේවතාවිය මුල් කරගෙන බොහෝ ගෙවල් ගෙවල් වල දකින්න ලැබෙන කිරියම්මලාගේ දානේ කියන මේ ශාන්ති කර්මය විවිධ පළාත්වල විවිධ විදිහට දකින්න ලැබෙනවා. මේන් විශේෂත්වයක් ගන්නවා නෝර කලාවේ එහෙම නැත්නම් වැව්බැඳි රටේ ශාන්ති කර්ම. වැව්බැඳි රට කියලා කියන්නේ රාජරට ප්‍රදේශයේ අනුරාධපුර ප්‍රදේශයේ පවතින කිරියම්මලගේ දානේ කවිවල තියෙන නාදමාලා වෙනස් සම්ප්‍රදායවල කවිවල නාදමාලාවට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගන්නවා. මෙහි තියෙනවා ඒ ප්‍රදේශයට ආවෙනකෝ ජන ගීතවල තියෙන නාදමාලා මේ කිරියම්මලාගේ දානේ කවි වලට මිශ්‍ර වෙලා තියෙන බව ඉතාම පැහැදිලිව පේනවා. ඒ වගේම පේන දෙයක් තමයි නුවර කලාවියේ තිබෙන වෙන ශාන්ති කර්ම වල නාදමාලාද මේ නුවර කලාවියේ කිරියම්මලාගේ දානවලදී ගායනා කරන ඇතැම් කවි වලට ආවාසය ලැබලා තියෙන බව. අපි දැන් අහමු නුවර කලාවිය ප්‍රදේශයේ නැත්නම් වැව් බැඳි රටේ නැත්නම් අනුරාධපුර ප්‍රදේශයේ තියෙන කිරියම්මලාගේ දානවලදී ගායනා කරන ගීත කීපයක්. දැන් මෙතනදී මම ඉදිරිපත් කරන්නේ ඒ කිරියම්මලා විධාන වෙලාවේදී එහෙම නැත්නම් නුවර කලාවේ කිරියම්මලා දාන තිබුණොත් මුළු ශ්‍රී ලංකා දීපේම ඉන්න කිරියම්මලාට මේ අවස්ථාවට සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. වෙනත් විදිහට කියනවා නම් වෙනත් ශාන්ති කර්ම සම්බන්ධයෙන් කියනවා නම් දැන් මල්ලහන් කවි කියන එක පොදු අවස්ථාවක් පෙළපාලියක් ගාක් ශාන්තිකම්බුල්. එහිදී කරන්නේ ලංකාවේ සතර දිබ්බාගේ ඉන්න දෙවිවරුන්ට මේ මල්ලහාන්ට වඩින ලෙස ආරාධනා කිරීම. දැන් මෙතනදී කරන්නේ රුහුණු රටේ ඉන්න කිරියම්මලාට මේ දාණය සඳහා වඩින්න කියලා ආරාධනා කරනවා. රුහුණු රටේ කිරි අම්මාවරුනේ රුහුණු රටට සොඳ දිවස් බලන්නේ වරදනු ගන්නේ රුහුණු රටින් කිරි විසවාඩින්නේ සෙත් පිරිලා උඩු ගුවනේ වදින්නේ එර්දි සලුවගෙන පවා සලානේ දුන්නු මෙ කිරි දන වරදනු ගානේ කුහුණු රතින් පිරි අම්මා එන්නේ සවනත කිනිහිර මල් පෙතිරේඛා සාලාලා මැදරන් කුඹුයුරු රේඛා නීල පලිඟු මිනි යුගනෙත් රේඛා බාල චන්දනී නලලතරේඛා දැන් මේ තිබුණු එහෙම නැත්නම් මේ ඔබ ශ්‍රවණය කරපු මේ කිරියම්මලගේ දානේ කවිවල ඉස්සෙල්ලත් මම කිව්වා අපේ ශාන්ති කර්මවල තියෙනවා කියලා සාහිත්‍යමය ලක්ෂණයකුත් එහෙම නැත්නම් සාහිත්‍යෙම වටිනාකමකුත් තියෙනවා මේ ජන සංගීත වටිනාකමක් වාගේම කියලා. දැන් බලන්න මම ගායනා කරපු අවසාන කවියේ සවනත කිනිහිර මල්පෙති රේඛා සලා ලැමැදරන් කුඹුයුරු රේඛා නීල පලිඟුනෙත් මිනියුග රේඛා බාල චන්දනී නලලත රේඛා මම හිතනවා වර්තමානයේ ඇතම් ගායන ශිල්පීන් මේවා සරල ගීත වශයෙන් උත් යොදාගෙන තියෙනවා මේ මේ වගේ ඇතම් පදපේලි ඒ කෙසේ වෙතත් ප්‍රාථමික මූලාශ්‍රයක් වශයෙන් මේ කවි කොහොමද අපි කියන්නේ සාමාන්‍ය ගැමි ජනතාව පැබඳු දේවල් කියලා මේවා ඇතම් බොහෝ දෙනා මේවා පරිභවයට ලක් කළත් එහෙම නැත්නම් ගර්හාවට ලක් කළත් මේ ශාන්තිකර්ම හා සම්බන්ධ කවි වියතුන් නෙමෙයි රචනා කළේ කියලා. නමුත් මෙවැනි ගීත අහනකොට බලනකොට පේනවා මේවා විදග්ධ රචනාවට සම කක්ෂේලා සලකන්න පුළුවන් කවි ගීත කියලා. හොඳයි. අපි අද ඔබට ඉදිරිපත් කළ ගීත කිහිපයක් ලංකාවේ යම් යම් ශාන්තිකර්ම හා සම්බන්ධව ගායනා කරන ගීත කිහිපයක්. ඒ වගේදී මම ඔබට පෙන්වන්න උත්සාහ කළේ නාදමාලා වශයෙන් මේ වගේ ස්වරපස්කාර ඇතුව ගායනා කරන්නේ නැතුණාට සාම්ප්‍රදායික ශිල්පින් හැමදාම ඒ නාදමාලාවේ ඒ විදිහටම ගායනා කරන තරම් මනා පරිචයක් තියෙනවා මේ සාම්ප්‍රදායික ශිල්පීන්ට. එක්දාස් නමසය අනුතුන වසරේ සැප්තැම්බර් මාසේ විසි පස් වන දින ප්‍රචාරය කරන ලද පාරම්පරික ශාන්ති කර්මවල එන ගායනා පිළිබඳව රංජිත් බාලසූරිය මහතා නිෂ්පාදනය කළ ජන සංගීත මූලාශ්‍ර වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා.